පින්වත්නි අපි හැම කෙනෙක්ම ඊටාම වාසනාවන්තයි. මක් නිසාද අපට බුදුරජාණන් වහන්සේගේ ශාසනය මුණ ගැහුණ නිසා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ධර්මය අපට තේරුම් ගැනීමට තරම් අපි වාසනාවන්ත වුණා. ඇතම් මිනිස්සු ඉන්නවා ධර්මය අහන්ත ලැබෙන්නේ නැහැ. ඇහුවට තේරෙන්නේ නැහැ. තේරුම් ගන්න දුෂ්කරයි ඒ අයගේ ස්වභාවය. නමුත් අපට ධර්මය අහන්නත් ලැබෙනවා ඒ ධර්මයේ තේරුම් ගන්නත් අපට පුළුවන්කමක් ලැබෙනවා ඒ නිසා අපි අතිශයින්ම වාසනාවන්තයි ඊළඟට ඒ ධර්මයට අනුව ජීවිතේ හැඩගහ ගන්නට විවිධාකාර වූ ධර්මානුකූල පිළිවෙත් අපට අනුගමනය කරන්න පුළුවන්කමක් තියෙනවා අපි හොඳින් තේරුම් ගන්න ඕන බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මය ලෝකේ තියෙන කත ඒ ශාසනයක් වුණ කිසුන කෙනාට තිබෙන ලොකුම වාසනාව තමයි ඊට බල සම්පන්න වූ ජීවිතයක් ගොඩනගා ගන්නට හැකියාව තිබීම. මිනිසෙකුට වේවා දෙවි කෙනෙකුට වේවා ඒ තමන්ගේ ජීවිතය ශක්තිමත් කරගන්න බල සම්පන්න කරගන්න අවස්ථාවක් ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයක් තුළ පිළිවෙත් පිරීමෙන්. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා ඒ ධර්මයට අනුව ජීවිතේ හැඩගහ ගත්තොත් පමණමයි බල සම්පන්න, ශක්තිමත් සම්පන්න පුරුෂයෙක් නිර්මාණය වෙන්නේ. ඒතර අපිට මේ අවස්ථාව තියෙනවා මොකද අපිට බුදුරජාණන් ශාසනය මුණ ගැසිලා ඒ ධර්මයේ ඊටාම හොඳින් අපට අහන්ට ලැබෙනවා. ඒතර අපට පුළුවන් මේ ධර්මයේ තේරුම් ගත්තොත් මේ ධර්මයට අනුව අපේ ජීවිතය හැඩගහ ගත්තොත් ඒකාන්තයෙන් ශක්ති සම්පන්න, ජව සම්පන්න, බල සම්පන්න මිනිස්සෙක් වෙන්න පුළුවන් කමක් තිබෙනවා. ඉතින් ඒ නිසා කොහොමද මේ බුදුරජාන් වහන්සේගේ ධර්මයෙන් අපි ජව සම්පන්න කෙනෙක් වෙන්නේ? කොහොමද බල සම්පන්න කෙනෙක් වෙන්නේ කියලා අපි කල්පනා කළ යුතුයි, තේරුම් ගත යුතුයි. බලන්න මිනිසුන් ධනෙන් බලවත් වෙනවා. කාය බලයෙන්, දේපල බලයෙන්, එනතන නිල බලයෙන්, පිරිස් බලයෙන් මේ ආදී විවිධාකාර විදිහේ සාමාන්‍ය ලෝකයේ විවහාරය කරන විදිහට සාමාන්‍ය ලෝකයාගේ පිළිගැනීම් වලට අනුව විවිධාකාර විදිහේ බලයන් මිනිසුන් ගොඩනගා ගන්නවා. ඇතම් අයගේ බලය ගම් රටවල් පුරා පැතිරෙනවා. ඇතම් අයගේ බලය රටවල් අභිභව රටවල් අතර පවා පවතිනවා. ඇතම් අය ලෝකයේ දක්වා මිනිසුන් යට කරගෙන ලෝකේ යට කරගෙන සමාජය යට කරගෙන ආහස පොළොව මූද සියල්ල යට කරගත් බලයන් ඇතම් අය ගොඩ නගා ගන්නවා. එතකොට සාමාන්‍ය ව්‍යවහාරයේ තුල ලෝකයා පවසනවා මොහු බලවතෙක් මොහු මහා වීරියවන්තයෙක් බලවතෙක් ජව සම්පන්න කෙනෙක් පුදුමාකාර පුද්ගලෙක් ওই විදිහට මිනිස්සු පුදුමයටපත් වෙනවා. නමුත් තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව නම් ඔහු බලවතෙක් කියා සැලකීම සුදුසු නෑ. ඔහු බලවතෙක් නොවි සිබීමේ ඉඩකඩ වැඩි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව බලවතෙක් එමෙත්තන් බල සම්පන්න පුරුෂයෙක් කියලා කියන්නේ එබඳු කෙනෙකුට නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව බලවතෙක් වෙන්නේ දුක් පීඩා නැති කෙනෙක් රජ කෙනෙක් වුණත් දුක් විඳීමේ යුක්තයි නම් දුක් පීඩා විඳින ස්වභාවයෙන් යුක්තයි නම් ඔහු බලවතෙක් වෙන්නේ නැහැ. අපි හිතමු කෙනෙක් ඉන්නවා ඔහුගේ බලය පිරිස් බලයෙන් වේවා ධන බලයෙන් වේවා නිල බලයෙන් එහෙම නැත්නම් කාය බලයෙන් එහෙම නැත්නම් වචන බලයෙන් නැත්නම් මට වචනේ බලය තියෙනවා. වචන බලයෙන් වෙන්න පුළුවන් හිත අයගේ දැනුම බලයෙන් වෙන්න පුළුවන් නැත්නම් වෙනත් গুপ্ত ශාස්ත්‍රයක හෝ වෙන්න පුළුවන් නැත්නම් දිව්‍ය බලයකින් වෙන්න පුළුවන් අමනුෂ්‍ය බලයකින් වෙන්න පුළුවන් වෙනයම් කුමන හෝ බලයකින් අවිබලයෙන් වෙන්න පුළුවන් නැත්නම් කුමන්ත්‍රණ බලයකින් වෙන්න පුළුවන් බලය කියන සාමාන්‍ය ලෝකයා විවහාර කරන බලය විවිධාකාර විදිහට කෙනෙකුට උපදවන්න පුළුවන් ඉතින් ඒ බලය ගම් රටවල් අභිබවා ලෝකේ අභිබවා මේ සමස්ත ලෝකේ පුරා පත් පැතිරවන්න පුළුවන් ඇතැම් අයට නමුත් අපි හිතමු ඒ පුද්ගලයා ලෙඩවීම නිසා ශෝකයටපත් වෙනවා නම් ඒ පුද්ගලයා ශාරීරියේ දිරීම නිසා ශෝකයටපත් වෙනවා නම් මරණය ඉදිරියේ ශෝකයටපත් වෙනවා නම් මරණයෙන් මතු ප්‍රේත ලෝකයට නිරේට තිරිසන් ලෝකයට වැටෙන ස්වභාවයෙන් යුක්තයි නම් මැරිලා ගිහිල්ලා പ്രേත ලෝකයේ දුක් විඳිනවා නම් තිරිසන් ලෝකයේ දුක් විඳිනවා නම් නිරේ දුක් විඳිනෝ නම් නොවනති කිසි කෙනෙකුට ඔහු බලවත් පුරුෂයෙක්ව සිටියා කියලා අතීතයේ උදෙසාවත් පනවන්න බෑ. නේද? යමෙක් මැරිලා ගිහිල්ලා പ്രേත ලෝකේ ඉපදුනා නම් ඔහු අතීතයේ බලවතෙක්සේ සිටියා කියලා පනවන්නත් බෑ නුවණැත්තට. අතීතේ බලය මොකද්ද? ඒ බලේ වැඩක් නැති එකක් නේද? බලය කියන වචනේට අර්ථයක් නැති වෙනවා නේද? හිස් දෙයක් බවට පත් වෙනවා. ඔහු പ്രേත ලෝකයේ ඉපදුනා නම්. ඊළඟට අපි හිතමු මහා බලවතෙක්, මහා ජව සම්පන්න කෙනෙක් ලෝකේ පුරා පැතිරුණු විවිධාකාර බලෙන් යුක්තයි කියලා හිතමු. ඔහු රෝග පීඩා ඉදිරියේ ශෝක කරනවා නම්, තැති ගන්නවා නම්, කම්පණයටපත් වෙලා නම්, වැළපිලා යනවා නම් ඔහු ලැබපු බලයක් නැහැ. අතීතේවත් ඔහු බල සම්පන්නව සිටියා කියලා පණවන්න පුළුවන්කමක් නැහැ, පිළිගන්න පුළුවන්කමක් නැහැ. එතකොට ඔහු මරණය ඉදිරියේ ශෝක කරනවා නම් ඔහු බලවතෙක් කියලා පිළිගන්න බෑ, පණවන්න බෑ. බලවතෙක් සිටියා අතීතයේ ඔහු බලවතෙක් සිටියා කියලා පණව ගන්න බෑ. මොකද අතීතේ බලවත් ඉඳලා දැන් දුබලුණා නම් ඔහුට බලයක් නැහැනේ. නේද? ඒ නිසා යමෙක් මරණය ඉදිරියේ තැති ගන්නවා නම් රෝග ඉදිරියේ තැති ගන්නවා නම් වයසට යෑම ඉදිරියේ තැති ගන්නවා නම් ඊළඟට ප්‍රේයන්ගෙන් වෙන්වීම ඉදිරියේ ශෝකයටපත් වෙනවා නම් අප්‍රයන් හා එකතු වීම ඉදිරියේ ශෝකයටපත් වෙනවා නම් කැමති දේ නොලැබීම ඉදිරියේ ශෝකයටපත් වෙනවා නම් ඔහු බලවතෙක් නෙවෙයි. ඔහු අතිශය දුබලයි. අන්නේ දුබල බව ඉක්මවා බිඳින්න නොහැකි නොබිඳෙන කිසිම නොවැනැත්තෙකුට කරුණ සහිතව පෙන්නලා ඔහු දුබලයි කියලා පණවන්න බැරි බලවත් ස්වභාවයක් ගොඩනගා ගැනීම පිණිසයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. බලන්න එතකොට මේ ඇයි මේ රජවරු කියන මිනිස්සු පවා මරණය ඉදිරියේ බය වෙන්නේ, වාසිතයන් ඉදිරියේ බය වෙන්නේ. මොකද එයා මේ මරණයන් මතු പ്രേත ලෝකේ ගිහිල්ලා දුකටපත් වෙන්නේ. රජවරු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් බලයන් සහිතව හිටපා වෙන්න පුළුවන් මහා බල සම්පන්න අය ලෙඩ වෙනකොට ශෝකයටපත් වෙනවා, කම්පණයටපත් වෙනවා. ඊළඟට වයසට යද්දී ශෝකයටපත් වෙනවා, කම්පණයටපත් වෙනවා. මරණයේදී අතිශයින්ම ශෝකයටපත් වෙලා කම්පණයටපත් වෙලා මැරිලා ගිහිල්ලා പ്രേත ලෝකයේ දුක් විඳිනවා. තිරිසන් ලෝකයේ දුක් විඳිනවා නම්, නිරේ දුක් විඳිනවා නම් යලි මනුස්ස ලෝකයකටවත් එන්න විදිහක් නැතුව අතිශයින් දුකෙන් දුකටපත් වෙනවා නම් ඇයි ඒකට හේතුව? මොකක්ද ඒකට හේතුව? ලෝකයා හැම දෙයක් ඇයි එහෙම වෙන්නේ කියලා සාමාන්‍ය ලෝකයා දන්නේ නැහැ. අන්නේ සාමාන්‍ය ලෝකයා නොදත් දැනගත යුතුම දේ තමයි බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වන ධර්මයේ යම් කෙනෙක් ඉගෙන ගත්තොත් ඒ ඉගෙන ගන්න කෙනාට පුළුවනි Tamanගේ දුර්වලතාව නැති කරගෙන බලවත් මිනිසෙක් බවට පත් වෙන්න. ඒතර සාමාන්‍ය ලෝකයා ව්‍යවහාර කරන බලේ නෙවෙයි. සාමාන්‍ය ලෝකයාගේ ව්‍යවහාරයේ තියෙන්නේ මුදලෙන් බලවත් වීම, වෙනත් ධනයකින් බලවත් වීම, කයෙන් බලවත් වීම, සිතෙන් එහෙම නැත්නම් යම් හිතේ හයිය, කයේ හයිය, එහෙම නැත්නම් පිරිස් බලය වෙන කුමන්ත්‍රණ ආදී නොයෙකුත් දෙන් අභිබලය ඒ වගේ බලයන් තමයි සාමාන්‍ය විවහාර ලෝකයේ තුල තියෙන්නේ. නමුත් බුදුරජාන් වහන්සේ පෙන්වන බලය එහෙම දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ධන බලේ නැතත් ශෝක නොකරන ස්වභාවයක්. නිල බලේ නැතත් ශෝක නොකරන ස්වභාවයක්. කාය බලේ නැතත් ශෝක නොකරන ස්වභාවයක්. ඊළඟට වෙනත් කිසිම බලයක් බාහිර සාමාන්‍ය ලෝකයා පිළිගන්නා වූ ඒ බලයන් කිසිවක් නැතත් ශෝක නොකරන ස්වභාවයක් තිබ්බනම් එයයි සැබෑ බලය. ඒ ඒ බලය බිඳින්න බෑ. ඒ බලය බිඳින්න සමත් జగත් කිසි කෙනෙක් ලෝකේ නැහැ. ඒ නිසා ඒ බුදුරජාන් වහන්සේ පෙන්වන අසාමාන්‍ය බල සම්පන්න බව බුදුරජාන් වහන්සේ සතු වුණා මුලින්ම මේ ලෝකේ කිසි කෙනෙකුට හොල්ලන්න බැරි කිසි කෙනෙකුට කම්පාවටපත් කරන්න බැරි කිසි කෙනෙකුට බිඳින්න බැරි කිසි කෙනෙකුට අභිභවන්න බැරි අභියෝගයට ලක් කරන්න බැරි පරම බලයටපත් උනේ අපේ බුදුරජාණන් වහන්සේ ඒක නොවැනැත්තා එක හෙලා පිළිගන්නවා. නොවැනැත්තා එක හෙලා ඊටාම ගෞරව ආදරෙන් සාදුකාර දෙමින් හිත පිනාගිය සතුටෙන් බුදුරජාණන් වහන්සේගේ බලය, ශක්තිය, නොසෙල් වෙන ගතිය, කිසිවෙකුට අභියෝග කළ නොහැකි ස්වභාවය පිළිගන්නවා සිහි කරනවා. එයම ශ්‍රාවකත්වයට මගයි. එමයි ශ්‍රාවකත්වය. එමයි ඔහුගේ නොසෙල් වෙන ගතිය එමයි ඔහුගේ කම්පා නොවන ගතිය. ඔහු කාය බලයේ නැතුව දුබලෙක් වෙන්න පුළුවන්. ඔහු මිල බලය, ධන බලය, එහෙම පිරිස් බලය ආදී සාමාන්‍ය ලෝකයා පිළිගන්නා කිසිම බලයක් නැති සාමාන්‍ය ලෝකයා පිළිගන්නා දුබලෙක් වෙන්න පුළුවන්. නමුත් ඔහු බුදුරජාණන් වහන්සේ කිසිවෙකුට අභිබවන්න බැරි බලයෙන් යුක්තයි කියලා එක හෙලා පිළිගන්නවා නම් ඔහුගේ සිතේ මහත් වූ පැහැදීමෙන් බුදුරජාණන් වහන්සේගේ බලය පිළිගන්නවා නම් එයින්ම ඔහු බලවතෙක් බවට පත් වෙනවා. බලන්න අසාමාන්‍ය ධර්මයක්. මේ ධර්මයේ ලෝකේ තව කිසි කෙනෙකුට කිසි දෙයකට කිසි ධර්මයකට සම කරන්න බැරි ධර්මයක්. අසාමාන්‍යයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ සැබෑ ස්වභාවය තේරුම් ගැනීමෙන්ම යමෙක් සැබවින්ම බලවත් වෙන්න පටන් ගන්නවා. ඒ බලයට බුදුරජාණන් වහන්සේ විශේෂ නමක් පෙන්වනවා. ඒ බලයට කියන ශ්‍රද්ධා බලය ශ්‍රද්ධාව බලයක්. ඒ බලය සිතට දැනෙන බලයක්. සිත බලවත් කරන බලයක්. යමෙකුගේ සිත බලවත් නම් එයින් කයත් බල සම්පන්න වෙනවා. යම් කෙනෙකුගේ සිත බලවත් නම් එයින් වචනයත් බලවත් වෙනවා. ඒතර යම් කෙනෙකුගේ සිත බලවත් වීමෙන් සිතත් බලවත් වෙලා වචනයත් බලවත් වෙලා කයත් බල සම්පන්න වෙනවා. ඒතර ඔහු සැබවින්ම බලවතෙක්. ඔහු බිඳින්න බෑ. ඔහු සොලවන්න බෑ. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මේ වගේ ශ්‍රාවක ඒ වගේ කෙනෙක් ශ්‍රාවකේ අර ගැඹුරට පොළවේ සිටවපු ගල් ටැඹක් වගේ කියලා. සතර දිශාවෙන් මහා කුණාට වෙලා හැප්පුණත් ඒ ගල් ටැඹ සොලවන්න බෑ කියනවා. ශක්තිමත්. බලන්නේ කරුණ කොයි කාටවත් තේරෙනව නේද? විශාල ගල් කුළුණක් එහෙම තාපිනු විශාල අණුවක් පොළවේ හිටවනවා. ගැඹුරට වලක් කපලා. ඉතින් ඒකට මහ විශාල සුළං ඇවිල්ලා හැප්පුණොත් ඒ අහල තියෙන ගස් ගැලවිලා ගියත් ඒ ගල්තෙම ගැලවිලා යන්නේ නැහැ. ආන් මේ වගේ කියනවා බුදුරජාන් වහන්සේ ගැන පැහැදුණු සිතින් යුක්ත මිනිසයා වේවා දෙවි කෙනෙක් වේවා වෙන කිසියම් පිරිසකට මොන බලවතෙක් ආවත් ඔහුගේ සිත කම්පණයටපත් කරන්න කලබල කරන්න ඕ රණ්ඩුවට ගන්න ඕ වාදයට ගන්න ඕ වවුස්සන්න බෑ බලවතෙක් බලන්නකො මහා රජවරු වචන මාත්‍රෙන් ඇවිසලා යනවා. නේද? ලෝකයේ පිළිගත් බලවත් මිනිස්සු බලවත් කියලා හිතන මිනිස්සු නිකම්ම නිකම් මිනිහිගේ වචන මාත්‍රෙන් ඇවිස්සලා යනවා කම්පණයටපත් වෙලා යනවා. ඒතර අපි අපි තේරුම් ගන්න ඕනේ ලෝක සම්මතය තුල තිබෙන බලය කියන දේ අර්ථයක් නැති දෙයක්. ඒ බලය හිස් දෙයක්. අතීතයේ හෝ ඔවුන් බලයේ සිටියා කියලා අපට පනවන්න බෑ. අපට තිබෙන එකම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා පිළිගන්නේ ශ්‍රාවක නොවන අය අතීතයේ බලෙන් සිටියා කියලා නොවේ. අතීතයේ ඔවුන් මුලාවක සිටියා. අතීතයේ බලෙන් සිටියා නම් ඔවුන් പ്രേත ලෝකයට යන්නේ නැහැ. අතීතයේ බලයක සිටියා නම් ඔවුන් වයසට යෑම ඉදිරියේ කනගාටු වෙන්නේ නැහැ. ලෙඩවීම ඉදිරියේ කනගාටු වෙන්නේ නැහැ. කම්පණයටපත් වෙන්නේ නැහැ. අතීතයේ බලයක සිටියා නම් ඔවුන් പ്രേත ලෝකේ, නිරේ තිරිසන් ලෝකයට යන්නේ නැහැ. එහෙනම් අතීතයේ බලේ සිටියා කියන කතාව වැරදීනේ. නේද? අතීතයේ වුන් මුලාවක සිටියා, රැවටීමක සිටියා. ඒ නිසා බලන්න බුදුරජාණන් වහන්සේගේ කරුණ දැක්වීම කොයිතරම් සාර්ථකයිද, කොයිතරම් අර්ථවත්ද? ඒතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා දවසින් දවස මොහොතින් මොහොත බලවත් වෙන කෙනෙක්, ශක්තිමත් වෙන කෙනෙක්, අකම්පිත බවට පත් වෙන කෙනෙක්. එතකොට ඒ විදිහට ඒ ශ්‍රාවකත්වයේ යම් දවසකට පටන් ගන්නෙ. එතෙන් පටන් ශ්‍රාවකත්වයේ සම්පූර්ණ වෙනතෙක් ඔහු බලවත් බව වැඩි කරගන්න කෙනෙක්. එතකොට බලන්න අතීතයේ ඔහු බලවත් එක්ක සිටියා කියන කරුණ පනවන්න පුළුවන් නේද? දැන් අපි හිතුවොත් එහෙම මේ විශාකා මහා උපාසිකාව අතීතයේ බලවත් කාන්තාවක සිටියා කියලා අපිට පනවන්න පුළුවන් නේ අපිට කියන්න පුළුවන් කටක් කළානේ මක් නිසාද වයසට යෑම ඉදිරියේ එතුමිය කම්පාවටපත් වෙලා ශෝක කරලපත් වෙලා විලාප දුන්නේ නැහැ. එතුමිය කලුරිය කරන් පස්සේ විලාප කීන්තරට ගියේ නැහැ. නේද? ඒතර ඒ අය බලවතුන සිටියා කියන කාරණේ සත්‍යක් නේද? නමුත් බලන්නකො දේවදත්ත ඉර්ධියෙන් ගියා. මහා පිරිස් හිටියා. දැන් අජාසත් රජුගේ කරත්ත 500කින් බත්තලි 500ක් අරගෙන යනවා කියලා දානෙට. දේවදත්ත උන්වහන්සේට. එතකොට ඇතමෙක් හිතන්න ඇති මේ කාලේ මහා බලවත් තේජවන්ත ආර්යයන් වහන්සේ කියලානේ කිව්වේ. ඒතර දැන් බලන්නකෝ කව කාටද පුළුවන් දේවදත්ත බලවත් එක්ක සිටියා කියලා පනවන්න පුළුවන්. කටක් කරලා කියන්න බෑ. කටක් කරලා කියන්න බෑනේ. විශාක මහා උපාසිකාව අතීතයේ බලවත්ව සිටියා කියලා කියන්න පුළුවන් නේ. මක් නිසාද මේ බලය හිස් වෙන්නේ පිරෙනවා. වැඩෙනවා. සම්පූර්ණ අතරපත් වෙනවා. මුළු මනින් බලවත් වෙලා තමයි අවසන් වෙන්නේ. දේවදත්තට වෙච්ච දේ බලන්න. මහා බලවතෙක් වගේ කැපී පෙනුණා. මොකද උනේ අන්තිමට. බලන්නතර බුදුරජාන් වහන්සේගේ ධර්මයට පැමිණි ශ්‍රාවකයා සබවින්ම බලවතෙක්. සබවින්ම තේජස් සම්පන්න කෙනෙක්. දැන් බලන්න දේවදත්ත ගිනි ඉදිරියේ විලාප දෙමින් ගින්නේ පැසුණා. බිම්බිසාර රජු ගිනි අඟුරු මතෙන් ඇවිද්දා. දෙන්නම ගින්නෙන් ඇවිද්දා නේද? නමුත් දේවදත්ත කොහොමද බිම්බිසාර රජු කොහොමද? සැබෑ බලවතා කවුරු? දැක්කද ශ්‍රාවකත්වයේ කියන එක නේද? ශ්‍රාවකත්වය. බලන්න එතකොට මේ සාමාන්‍ය මිනිහා හිතන්න පුළුවන් බිම්බිසාර රජු රදකමින් පහ වුණා, බලේ නැති වුණා. හිරේට වැටුණා, බලේ නැති වුණා. දේවියට බිරිඳට පවා යන්න බැරි වුණා. ආහාර නැති වුණා. පිරිස නැති වුණා. බලේ නැති වුණා. පුතා විරුද්ධ වුණා. බලේ නැති වුණා. අන්තිම දුබල වුණා කියලා කෙනෙක් හිතන්න පුළුවන් නේ. එතකොට ඒට සමගාමීම අජාසත් රජුරෝ රජ වුණා බලවත් වුණා. ඊට පස්සේ කල්යත්ම අජාසත් රජුරෝ තව රාජධානි අල්ලගත්තා. බලවත් වුණා. පිරිස් බලය ආදී ඔක්කොම ලබා ගත්තා. දැන් ඔහුගේ බලය මොකක්ද? දැන් අපට පුළුවන් ද අජාසත් රජු බලවතෙක්ව සිටියා කියලා කියන්න. බිම්බිසාර රජු බලවතෙක්ව සිටියා කියලා කියන වචනේ අදටත් පුළුවන් කියන්නේ බලන්න බුදුරජාණන්සේ ධර්මයේ කෙබඳු මිනිසුන් නිර්මාණය කරන්නේ. අජාසත් රජුරෝ ලෝකෙට පේන බලයක් ගොඩනගා ගත්තා. බිම්බිසාර රජුරෝගේ බලය නැති වෙලා ගියා. ලෝකෙ පිළිගන්න සාමාන්‍ය ව්‍යවහාර ලෝකයා පිළිගන්න බලය කියන දේ අන්න ඒ වගේ. කෙනෙකුට ඒක දීමි වෙනවා තව කෙනෙකුට නැති වෙනවා. ඒක සදාකල්ව එහෙම කාටවත් තියෙන්නේ නැහැ. නැසිලා වෙනසිලා යන දෙයක් ඒ සාමාන්‍ය ලෝකයා පිළිගන්නා බලය. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් යමෙකුට ඉපදෙන බලය සැබෑම බලයක්. බලයක් පිරෙහෙන්නේ නැති බලයක්. යමකින් බිඳින්න බැරි බලයක්. ඒක මිනිස්සෙකුකට ආරක්ෂාවක්. අන්නේ ආරක්ෂාව පිණිසවන බලය ඇති කර ගන්නටයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තිබෙන්නේ. ඒ ඒ වගේ බලයක් ගොඩනගා ගන්න ධර්මයෙන් අපට කොහොමද උපකාර ලැබෙන්නේ? දැන් ඔබට තේරෙනවද බලය කියන එක කොයි වගේද? අපි හිතන විදිහ නෙවෙයි නේද? සාමාන්‍ය ලෝකයා පතන්නේ කොයි බලයේද? බිම්බිසාර රජු ලබාගත් බලයේද පතන්නේ? අජාසත් රජු ලබාගත් බලයේද සාමාන්‍ය ලෝකයක් පතන. දැන් ඔබගෙන් ඇහුවොත් එහෙම ඔබට දේවදත් ඔබට බිම්බිසාර රජුගේ ලැබුණු බලයේද ඔබ අගය කරන්නේ ඔබ පතන්නේ එයද? අජාසත් රජුගේ බලයේද ඔබ අගය කරන්නේ ඒ බලයේද ඔබ පතන්නේ කියලා සාමාන්‍ය ලෝකයා ඇහුවොත් සාමාන්‍ය ලෝකයන් ඇහුවොත් උත්තර දෙන්න බැරි වෙනවනේ. නේද? නමුත් අපි දන්න අපිට තේරෙන අපි තේරුම් ගත යුතුයි වඩාත් නිවැරදි සාර්ථක බලය කා සතුට තිබුණේ බිම්බිසාර රජු සතුනේ ඔහුගේ බලය රාජ්‍යත්වයෙන් පළවා හැරලා බිම්බිසාර රජුගේ බලය නසන්න පුළුවන් වුණාද ඈ ඔහු දඟගේ දාලා ඔහු උපදවාගත්ත බලය නසන්න පුළුවන් වුණාද රාජ්‍යත්වයටපත් වෙලා අජාසත්තට සැබෑ බලයක් ලබන්න පුළුවන් වුණාද? දැක්කද බලය කියන දේ සැබෑ ස්වභාවය. එහෙනම් බුදුරජාණන් වහන්සේ ධර්මය අප නිවැරදි දැනුමක් කරා ගෙනියනවා නේද? පිරිසිදු අභියෝග රහිත අතිශය නිවැරදි දැනුමක් අපට උපදවන බුදුරජාණන් වහන්සේගේ ධර්මය. අන්න එහෙම ධර්මයේ ඉගෙන ගන්න. එතකොට දැන් අපි තවදුරටත් තේරුම් ගන්න ඕන ඒ paludu නොවන බිඳ නොවැටෙන අභියෝග නැති මෙලව පරලෝ දෙකෙහිදීම උපකාර වන නොපිරිහෙන බුදුරජාන් වහන්සේගේ දායාදේ වන ඒ බලය චිත්ත බලය අප කොහොමද උපදවන්නේ කොහොමද අපි බලය උපදවන්නේ දැන් බලන්න අපි කලින් කිව්වා යමෙකුට තේරෙනවා නම් බුදුරජාන් වහන්සේ තමයි ඒකාන්තයෙන් බලවන්ත කෙනා මේ ලෝකේ යම් තාක් සත්වීන් නැද්ද සියලු සත්වීන් අතර බලසම්පන්නම කෙනා අපගේ බුදුරජාණන් වහන්සේ කියලා යමෙකුට තේරෙනවා නම් සිහි කරනවා නම් එය ඔහුට බලයක් වෙනවා නේද? ඒකට කියන්නේ ශ්‍රද්ධා බලය. ඒතර සිතට බලයක්. ඒ වගේ සිත බලවත් කර ගැනීමටයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තිබෙන්නේ. ඒතර යම් කෙනෙක් ශ්‍රද්ධා බලයෙන් යුක්ත නම් ඒ ශ්‍රද්ධා බලය ඇති වෙන්නේ බුදුරජාන් වහන්සේගේ බලය, බුදුරජාණන්ගේ ප්‍රඥාව, බුදුරජාණන්ගේ අවබෝධය පිළිගැනීමෙන්. ඒ විදිහට බුදුරජාණන්ගේ අවබෝධය පිළිගත්තන් පස්සේ, අදාහගත්තන් පස්සේ බුදුරජාණන්ගේ වචනයට අහුම්කම් දෙන්න පෙළඹෙනවා යා. කවුරුත් බල කරන්න ඕනේ දැන් අපි පොඩි කාලේ පාඩම් කරනට අපට බල කරන එහෙම වෙන්න ඕනේ නැහැ. ශ්‍රද්ධාවෙන් යුක්තයි නම් ඒ බුද්ධ වචනට අහුම්කම් දීම ඊටා මිහිරි දෙයක්. ඔය පහසෙන් ඔහු බුද්ධ වචනට අහුම්කම් දෙනවා. ඒ බුද්ධ වචනේ අහුම්කම් දෙන්න දෙන්න ඔහුගේ තුල යෝනිසෝ මනසිකාරය ඇති වෙනවා. ඒ ධර්මයට අනුව හිතන්න පෙළඹෙනවා. ඒතර ඔහු තුල සිහිය ඉපදෙනවා. වීරිය ඉපදෙනවා. සිතේ එකඟතාවය ඉපදෙනවා. ජීවිතයේ දෙස යථාර්ථවත් බලන්න. එහෙම නැත්නම් ජීවිතයේ ඇත්ත ඇතිසැටින් දකින්න හැකියාව ඉපදෙනවා. ඒකට කියනවා ප්‍රඥාව කියලා කියනවා. ඒතර ඔහු තුල ශ්‍රද්ධාව නිසාත් ඔහුගේ සිත බලවත් වෙනවා. වීරිය නිසාත් ඔහුගේ සිත බලවත් වෙනවා. වීරිය කියලා කියන්නේ අකුසල් ප්‍රහාණය කරන්නත් කුසල් උපදව සම්පූර්ණ කරන්නත් තියෙන වීරිය. ඒනොත් සිත බලවත් වෙනවා. ඊළඟට සිහිය නිසාත් සිත බලවත් වෙනවා. සිහිය කියලා කියන්නේ සිතට ආරක්ෂාව පිණිස පවතින ධර්මය. ඒනොත් සිත බලවත් වෙනවා. ඊළඟට සිත එකඟතාවයක් වෙනවා. ඒකට කියන සමාධිය කියලා. ඒනොත් සිත බලවත් වෙනවා. ඊළඟට ජීවිතයේ ස්වභාවය විමසා බලන නුවණ ඇති වෙනවා. ආරි සත්‍ය ගැන විමසන්න නුවණ ඇති වෙනවා. ඒකට කියනවා ප්‍රඥාව කියලා. අන්න ඒනොත් සිත බලවත් වෙනවා. එතකොට ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ධර්මතා පහකින් මිනිසෙකුගේ සිත බලවත් වෙනවා බුදුරජාන් වහන්සේගේ ධර්මයට අනුව. එයින් පළමු දේ තමයි ශ්‍රද්ධාව. ඊටාම වැදගත් මූලිකම දේ තමයි ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව නැතුව අනිත් එක බලයක්වත් ඇති වෙන්නේ නැහැ. ශ්‍රද්ධාවෙන් යුක්ත කෙනා තුළ ධර්ම ශ්‍රවණයේ මුල් වෙලාම යෝනිසමනසිකාරයක් ඒ මුල් වෙලාම ප්‍රඥාවත් හට ගන්නවා. ප්‍රඥා බලය යම් තැනක සම්පූර්ණ වෙද්ද බලවත් වෙද්ද එතකොට ඒ බල බලයන් සියල්ලම නොපිරිහෙන බිඳ නොවැටෙන දුර්වල නොවන ස්ථාවර බලයෙන් බවට පත් වෙනවා. ආන් මේ විදිහට යම් කෙනෙකුට ශ්‍රද්ධාවක්, වීරියක්, සිහියක්, සමාධියක්, ප්‍රඥාවක් කියන බලයන් පහ තිබෙනවා නම් ඔහු බලවතු. ඔහු කම්පණයටපත් නොවන සිතක් ඇති කර ගැනීම පිණිස එනතන් ඒ වන විටත් ඔහුගේ සිත බොහෝසෙයින් බලවත්. ඔහුට මුළුමනින්ම බල සම්පන්න අකම්පිත සිතක් ඇති කරගන්නට ඒ බලවත් ඒ බලයන්ම උපකාර වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් කියන්නේ අන්නේ විදිහේ බලයන් සතු අය. එතකොට එදා බිම්බිසාර රජු අන්නේ බලයන්ගෙන් යුක්තයි. එතුමාට තිබුණා ශ්‍රද්ධා බලය. එතුමාට තිබුණා විරිය බලය, එතුමාට තිබුණා සිහිය, සති බලය, එතුමාට සමාධි බලය තිබුණා, එතුමාට ප්‍රඥා බලය තිබුණා. ආකාර පහකින්, ධර්මතා පහකින් එතුමාගේ සිත බලවත් වුණා. නමුත් ඒ බාහිරින් තිබිච්ච බලයන් සියල්ල නැති වෙලා ගියා. ඒව නැති වෙද්දී එතුමාගේ අභ්‍යන්තර බලය ස්ථාවර වෙලායි තිබුණේ. ඒ නිසා එතුමට රාජ්‍යත්වේ නැති වුණා කියලා, හිරගෙට වැටුණා කියලා, වද වේදනා දුන්නා කියලා යටිපතුල් පළලා ලුණු දාලා ගින්නේ ඇවිද්දා. මහා දුක් දුම්නස් කායට දැනෙද්දී දුක් පීඩා කායට දැනෙද්දී එතුමාගේ සිත පීඩාවටපත් උනේ නැහැ. සිතට පීඩා දැනුණා නමුත් සිත යට වෙලා සිත විනාශ වෙලා ගියේ නැහැ. ඒතර සිතට ආරක්ෂාව පිණිස ශ්‍රද්ධා බලය තිබුණා. විරිය, සිහිය, සමාධිය, ප්‍රඥාව කියන බලයන් තිබුණා. ඒ නිසා එතුමා මරණය ඉදිරියේ මේ මහා දුක් පීඩා ඉදිරියේ සිත කම්පාවටපත් වෙලා විනාශුන්නේ නැහැ. කම්පණය කියලා කියන්නේ විනාශ වීමට හේතු වෙන දෙයක්. දැන් භූමි කම්පා කියලා කියනවා කම්පාවක්. එතකොට ගොඩනැගිල්ලට කම්පාවක් එනවා. එතකොට ඒක බිඳලා කැඩිලා බිඳලා යන එක. කම්පණයකින් වෙන්නේ යමක් කැඩිලා බිඳලා යන එක. එතකොට සිතට ඇති වෙන කම්පනයක් සිත කම්පා වෙනවා කියලා කියනවා. එතකොට වෙන්නේ සිත බිඳෙනවා, කැඩෙනවා. දැන් බලන්න ගොඩනැගිල්ලක් කම්පණයටපත් වෙනවා සුන්බුන් බවටපත් වෙනවා. යලි ගොඩනගන්න යලි කවදාවත් ඒක ගොඩනගන්න බෑ. අන්න ඒ වගේ තමයි සිත කම්පා වුණොත් බලවත්සේ කම්පා වුණොත් ඒ සිත රෝගයකටපත් රෝගී වෙනවා. ලෙඩ වෙනවා. යලි ගොඩනගන්න යලි තිබුණ ස්වභාවයටපත් කරන්න නිරෝගී කරන බැරි දෙයක් බවටපත් වෙනවා සිත. ඒකයි සිතට කම්පා සිතේ කම්පාව නුසුදුසු වෙන්නේ. ඒ විදිහට සිත කම්පා නොවෙන දෙයක් බවටපත් වීම පිණිසයි අර ශ්‍රද්ධා බලය, විරිය බලය, සති බලය සමාධි බලය, ප්‍රඥා බලය අපට උපකාර වෙන්නේ. බලන්න බුදුරජාණන් වහන්සේ අපට පෙන්වන ධර්මයේ මොනතරම් මේ පුදුමාකාරද? මේ ලෝකයේ මිනිසුන්ගේ මේ ධර්මය නොතේරෙන එක ඊටාම අවාසනාවක්. මේ ලෝකයේ සියලු දෙනාට මේ ධර්මයේ තේරෙනවා නම් මේ ලෝකයේ කොයිතරම් ලස්සන තැනක් වේද කොච්චර බල සම්පන්න මිනිස්සු බිහි වෙයිද කොච්චර පහසු මිනිස්සු බිහි වෙයිද බලන්න මිනිසුන් කොලයෙන් ධනෙන් සාමාන්‍ය මිල මුදල් ආදී දේෙන් බලවතුන් වුණාට උණක් හැදුනහම කම්පණයටපත් වෙනවා බලන්න මේ මේ මේ කාලේ ලෝකේ බලවත්ම රටවල් බලවත්ම මිනිස්සු ධනවත්ම මිනිස්සු මේ රෝග බියෙන් කම්පණයටපත් වෙලා මරණ බියෙන් කම්පණයටපත් වෙලා රට රටවල් කොච්චර කම්පාවෙන් ඉන්නේ මිනිස්සු කොච්චර කම්පාවෙන් ඉන්නේ එතකොට ඒ එතකොට හරි අපට තේරෙනවා නම් මේ ලෝකේ සාමාන්‍ය ලෝකයක් පිළිගන්න බලය 32ක් නේද? නමුත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා තුළ ඒ විදිහේ කම්පාවන් හටගන්නේ නැහැ. ශ්‍රාවකත්වයේ සම්පූර්ණ වෙනකොට සිත මුළු මනින්ම කම්පා වීමෙන් තොරයි. අකම්පිතයි. ඒතරේ අකම්පිත සිත උපදවගත් පළමු කෙනා බුදුරජාණන් වහන්සේ. ඉන්පසු මහා රහතන් වහන්සේලා ඒ අකම්පිත සිත උපදව ගත්තා. මුළුමනින්ම අකම්පිතයි උන්වහන්සේලගේ සිත. ඊළඟට අනිකුත් ශ්‍රාවකයන් වහන්සේලා අනුපිළිවෙලින් ඒ සිත බලවත් බවට පත් කරගත්තු උතුමන් වහන්සේලා. ශ්‍රද්ධාවටපත් වූ තැන් පටන් සිත ශ්‍රාවකයාගේ සිත බලවත්. ඒතර ඒ බලවත් සිතෙන් ඔහුට මේ ලෝකයට පහසුවෙන් මුණ දෙන්න පුළුවන්කමක් තිබෙනවා. ඒතර ඒ ශ්‍රද්ධා සම්පන්න කෙනා තමයි බලවතා. ඔහුට මේ ලෝකයට මුණ දෙන්න පුළුවන්. මේ ලෝකයේ තියෙන වෙනස් වීම වලදී ඔහු කලබල නොවී ඉන්න ඔහුට පුළුවන්කමක් තියෙනවා. එතන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙන් ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකෙන් බුද්ධ වචනේ පරිදි ලෝකය ගැන කල්පනා කරනවා. යෝනිස මනසිකාරය කියලා අපි කලින් කතා කළේ බුදුරජාණන්ගේ වචනයට අනුව කල්පනා කරනවා. එතන බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ ස්වභාවය ගැන අන් කිසිවෙක් ලෝකයට නොකියපු නිවැරදි දේ පෙන්වා දෙනවා. ලෝකයේ ස්වභාවය ගැන. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අහන ශ්‍රාවකයා ඒ බුද්ධ වචනේ පරිදි කල්පනා කරනවා. මොකද බුද්ධ වචනේ පිළිගත්ත කෙනා ශ්‍රාවකයා. ඒතර ඔහුට අමාරු නෑ ඒ කල්පනා කරන්න. ඔහු කල්පනාව ඒ විදිහට පිහිටනවා. බුද්ධ වචනේ නොපිළිගත් කෙනාට ඒක සිහි වෙන්නේ නෑ. සිහි කරන්න බෑ. ඔහු පොත්පත් බලන්න පුළුවන්. කතා කරන්න පුළුවන්. නමුත් උඩ සිහි වෙන්නේ නමුත් ධර්මයේ පිළිගත් කෙනා ශ්‍රද්ධාවටපත් කෙනා පත්තුන කෙනාගේ සිතෙහි ඒ බුද්ධ වචනේ පවතිනවා. බුද්ධ වචනයට අනුව සිත පවතිනවා. ඒක තමයි යෝනිස මානසිකාරය කියන්නේ. එතකොට බුදුරජාන් වහන්සේ අපට පෙන්වලා දෙනවා ලෝකය ගැන බැලිය යුතු ආකාරය, ලෝකය ගැන තේරුම් ගත යුතු ආකාරය, ලෝකය ගැන සිහි කළ යුතු ආකාරය ගැන භාගතුන් වහන්සේ අපට පෙන්වලා පෙන්වලා දෙනවා. එතකොට භාගතුන් වහන්සේ අපට පෙන්වා දෙන්නේ මේ විදිහටයි. භාගතුන් වහන්සේ පෙන්නනවා ලෝකය ලෝකය කියලා පිළිගන්නා වූ දේ ඊට වඩා අර්ථවත් විදිහට ලෝකය ගැන භාගතුන් වහන්සේ අපට පෙන්වනවා. බුදුරජාණන්සේ පෙන්නනවා මේ ඇස කන නාසය දිව ශරීරයේ සිට රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු කියන මෙන්න මේ ආධ්‍යාත්මික සහ බාහිර ආයතන වලටයි ලෝකය කියලා කියන්නේ. බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොච්චර පරිපූර්ණ අර්ථ සහිත දෙයක්ද කියලා. දැන් අපි ලෝකය කිව්වහම අපිට ඒක විග්‍රහ කරගන්න බෑනේ මොකද්ද ලෝකය කියලා. ඒවත් එකිනෙකා එක එක කියයි. බලන්න බුදුරජාණන් වහන්සේගේ අර්ථය ලෝකය කියන්නේ මේ අය කිව්ව කියලා කිව්වහම ඒකෙන් ලොකු අර්ථයක් ලොකු තේරුමක් කෙනෙකුගේ සිත පිබිදීමක් සිතට යමක් දැනෙන දෙයක් තියෙනවා නැත්නම් අපි ලෝකය කියන විවහාර කරන මොකද්ද ඇහුවොත් මොකද්ද කියලා ලෝකය කියලා ඇහුවොත් එහෙම අපට ගොළු වෙන්න වෙනව නේද නැත්නම් අපිට මේ වචන හොයන්න වෙන උත්තරයක් දෙන්න නේද 17 කල්පනා කරනකොට වචන ගුණ කරන්න වෙනවා උත්තරයක් දෙන්න නමුත් බලන්න බුදුරජාන් වහන්සේගේ උත්තරේ මහණෙනි ලෝකය කියලා කියන්නේ ඇස කන නාසය දිව ශරීරයේ සිට රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු කියන මේ ආධ්‍යාත්මික සහ බාහිර ආයතන වලටයි ඒක ලෝකය ඒකට සියල්ල කියලා බුදුරජාන් වහන්සේ පෙන්වා දෙනවා බලන්න බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තුල අප ඊටාම නිශ්චිත දැනුමකට ගෙනියනවා එහෙට මෙහෙට කැළඹෙන්නේ නැති කලබල නොවන අරග මොකද්ද මේක මොකද්ද කියලා හිතන්න හැම පැත්තෙම කැරකෙන්නේ නැති හිතක්. එතකොට ගොඩ නැගෙනවා. නිශ්චිතයි දැනුම. එතකොට භාගතුන් වහන්සේ ඊළඟට පෙන්වනවා මෙන්න මේ ලෝකය හැමෝම ආසන්නේ තියෙනවා. නේද? දුර යන්න ඕනේ නැහැ ලෝකයේ දකින්න. සාමාන්‍ය විවහාර ලෝකයා තුළ ලෝකයේ ගැන තියෙන සංකල්පය තියෙනවානේ. ලෝකය කිව්වහම යම් අදහසක් එක එක විදිහ අදහස් තියෙනවා මිනිස්සු ළඟ. එතකොට මේ මිනිස්යා තුළ තියෙන ලෝකේ දකින්න හී හීකට යන්න වෙනවා. කොච්චර ගියත් එයාට ඒ තමන්ට තමන් හිතන ලෝකේ හොයන්න හම් වෙන්නේ නේද? බලන්න බුදුරජාණන් වහන්සේ ධර්මයෙන් තොර මිනිස්යා උන්මන්තකෙක් වෙනවා. නේද? ලෝකයේ කුමක්ද කියලා අපට හිත සාමාන්‍ය මනුස්සයාට හිතෙන විදිහට ලෝකේ හොයාගෙන ගියොත් ඕකේ ජීවිතේ පුරා හොයලා හොයලා හොයලා ලෝකේ අධ්‍යයනය කරන්න බෑ. ලෝකේ හොයන්න බෑ. ලෝකෙට නිර්වචනයක් දෙන්න බෑ. ලෝකය මෙයයි කියලා උහුට පනව ගන්න බැරි වෙනවා. ඔහු උමතු වෙලා කලුරිය කරන්න වෙනවා උහුට. නමුත් බලන්න බුදුරජාන් වහන්සේ මිනිසුන්ට කොයිතරම් නිශ්චිත අවබෝධයක් ඇති කරනවද? ලෝකය කියන්නේ ආධ්‍යාත්මික සහ බාහිර ආයතන වලටයි. සියල්ල කියලා කියන්නේ ආධ්‍යාත්මික සහ බාහිර ආයතන වලටයි කියලා පනවනවා. ඒතර සාමාන්‍ය විවහාර ලෝකේ ජීවත් වෙන මිනිසයා ධර්මයෙන් තොර මිනිසයා සියල්ල හිවුත් මොකද කරන්නේ? සියල්ල පනවන්න ගියොත් සියල්ල විග්‍රහ කරන්න ගියොත් සියල්ල තේරුම් ගන්න ගියොත් සියල්ල අර්ථකථනය කරන්න ගියොත් සියල්ල හොයාගෙන ගියොත් සාමාන්‍ය ලෝකයාට පුළුවන්ද කළ හැකිද දැන් බලන්නකෝ අපි බුදුරජාණන්සේ වචනේ පැත්තක තියලා සාමාන්‍ය විෂයන් වලින් අපි දිනන්දික අපිට මොනවයි මොනව වෙයිද උමතු වෙලා නේද පස්ස බලන්න වෙන්නේ බලන්න බුදුරජාණන්ගේ ධර්මය අපිට කොයිතරම් පුළුල් කොතරම් නිශ්චිත කලබල නොවන සංසුන් බවක් උපදවා දෙනවා. එතකොට ඒ භාගතුන් වහන්සේ පෙන්වනවා ලෝකය කියන්නේ සියල්ල කියන්නේ ඇස කන නාසය දිව ශරීරය සිත කියන ආධ්‍යාත්මික ආයතන සහ රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු කියන බාහිර ආයතන වලටයි ලෝකය කියන්නේ සියල්ල කියන්නේ. එතකොට භාගතුන් වහන්සේ කියනවා මේ ලෝකය එතන මේ සියල්ල අවබෝධ කරන්න දුර යන්න ඕනේ ඇවිදින්න ඕනේ ඒක තමා තුළ තිබෙන දෙයක්. ලස්සනයි නේද ධර්මය? ධර්මය අద్భుතයි නේද? මිනිස්සු වෙහෙසටපත් වෙනවද අපේ ධර්මය? අපේ ධර්මයේ කවදාවත් කිසිවෙක් වෙහෙසටපත් කරන්නේ නැහැ. මේ ලෝකේ බුදුරජාණන් වහන්සේගෙන් හැර ශ්‍රාවකයන්ගෙන් හැර අන් සියලු දෙනා මිනිසුන් වෙහෙසටපත් කරනවා. හරියට නගුලට බැඳපු හරක් වෙහෙසටපත් කරන්නේ ගම්සේද? ඒ වගේ මිනිසුන් විද්‍යාව විසින් වෙහෙසටපත් කරනවා. ඒත් වෙහෙසටපත් වෙලා මිනිසුත් වෙහෙසටපත් වෙලා ඊටාම කල්පනා රහිත කලබල වූ වෙහෙසුණු මිනිසුන් නිර්මාණය කරනවා මේ ලෝකේ. කොහෙවත් සංසිඳුනාය නැත්තේ ඒකයි. බුදුරජාණන් වහන්සේ දෙවියන් මිනිසුන් සංසිඳවලා අවබෝධයටපත් කළා කම්පා නොවෙන චලනයේ නොවන නිශ්චල වූ ඊටාම ප්‍රබෝධ ජනක ජීවිත උපදවලා අලංකාර ජීවිත උපදවලා ජීවිතයේ සැබෑම අර්ථය ඇති කරලා මිනිසුන්ට සේවය සැලසුවා. දෙවියන්ට සේවය සැලසුවා. ඉතින් ඒ ඒ ශාසනය අපට මුණ ගැහුනේ. ඒ බුදුරජාණන් වහන්සේ අපට මුණ ගැහුනේ. ඒ බුදුරජාණන් වහන්සේ අපට ලෝකය සියල්ල අවබෝධ කර ගැනීම පිණිස අප වෙහෙස වන්නේ නැහැ. අප දුර එහි මේ ඈත අපව අවිදවන්නේ නැහැ. ඉන්න තැන ඉඳගෙන අපට ලෝකය මුළුමනින් අවබෝධ කරගන්න ධර්මයේ අපට කියලා දෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මේ ලෝකය ගැන ඇත්ත ඇති සැටියෙන් යමෙක් අවබෝධ කරගන්නවා නම් ඔහු බලවත් මිනිසෙක් බවට පත් වෙනවා. කුමක්ද ඔහුගේ තියෙන බලය? ඔහුට ශෝක, දැවෙන ශෝක කරන, වැළපෙන යම් ස්වභාවයක්ද ඒ ස්වභාවයෙන් නැති වෙලා යනවා කියන්නේ. බලන්න මේ ධර්මයේ කොයිතරම් අතිශයින් ශ්‍රේෂ්ඨයි. කොයිතරම් ශ්‍රේෂ්ඨයිද නේද? එතකොට මේ ධර්මයේ ලොකු කුඩා වයස මහලු හැම කෙනෙකුටම තමන්ගේ නිවසේ ධම්ම අවබෝධ කරගන්න පුළුවන්. ඒ මේ දුවන්න පනින්න ඇවිදින්න මොකුත් ඕනේ තමන්ගේ ගෙදරින්දලම මේ ලෝකේ අවබෝධ කරන් සුවපහසු ජීවිතයක් ඇති කරගන්න පුළුවන්. එතන බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒ සිතේ යම්තාක් ශෝක කනගාටුමින් තැවෙන දැවෙන ස්වභාවයන් ඇද්ද? ඒ සියල්ල දුරු කරගෙන ඊටාම සංසිඳුණු සිතෙන් ඉන්න පුළුවන් මේ ලෝකය අවබෝධ කළොත්. ඒ අවබෝධයේ පිණිස කරුණු තුනක් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. ලෝකය අවබෝධ කර ගැනීම පිණිස ධර්මතා තුනක් භාගතුන් වහන්සේ පෙන්වනවා. මේ ලෝකයේ තුල තිබෙන කිසි කෙනෙකුට ඒක නෙවෙයි කියලා නොනැත්තෙකුට පෙන්වන්න බැරි ධර්මතා තුනක් පෙන්වා දෙනවා. ඒ ධර්මතා තුන තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ ලෝකෙහි ආස්වාදයක් තියෙනවා. ආදීනවයක් තියෙනවා, නිස්සරණයක් තියෙනවා. එතන භාගතුන් වහන්සේ ලෝකය කියලා කිව්වේ ඇස කන නාසය දිව ශරීරයේ සිට රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු කියන දේවල්. එතන මේ සියල්ලෙහිම ඒකට සියල්ල කියලාත් කියනවා. ඒ සියල්ලෙහිම ධර්මතා තුනක් තිබෙනවා. ඒ ධර්මතා තුන තමයි ආස්වාදයක් තිබෙනවා, ආදීනමයක් තිබෙනවා, නිස්සරණයක් තියෙනවා. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා යමෙක් මේ ලෝකෙහි මේ සියල්ලෙහි ආස්වාදය ආස්වාදයේ විදිහටත් ආදීනමය ආදීන විදිහටත් නිස්සරණේ නිස්සරණේ විදිහට තේරුම් ගත්තොත් අවබෝධ කරගත්තොත් අන්න ඔහු දුක් දුම්නස් දුරු කරගත්ත සිතේ කැළඹිල දුරු කරගත්ත කම්පණය බැහැර කරගත්ත සුවපහසුටපත් වන සිතක් සහිත කෙනෙක්. ඔහුට දුක් පීඩා නැහැ. ඉතින් යම් කෙනෙක් මේ අවබෝධයන් මේ ධර්මතා මුළුමනින්ම අවබෝධ කරොත් ඔහු අකම්පිතයි. ඔහු කිසි කලක කම්පාටපත් නොවන කිසි කලක දුකටපත් නොවන මුළු මනින්ම බල සම්පන්න බවටපත් වුණ කෙනෙක්. ඔහු දුබල වෙන්නේ නැහැ. ඔහු දුබල කරන්න කිසි සමත් කිසිම జగතෙක් ලෝකේ නැහැ. බලන්න ශ්‍රාවකත්වයේ කොයි වගේ දෙයක්ද? ඒබඳු ශ්‍රාවකත්වයක් පිණිසයි බුදුරජාන් වහන්සේ අපට ධර්මය කියා දුන්නේ. ඒ නිසා මේ ලෝකයේ විදිහට පෙන්නපු මේ අසකන නාසයේ දිව ශාරීරයේ සිට රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු කියන මේ දේවල් තේරුම් ගන්න ඒවා තමා සමීපයේම තිබෙන දේවල්. ඇහැ කන නාසය දිව ශරීරයේ සිත කියන දේ තමා තුල පවතිනවා. රූප ශබ්ද ගන්ධ රස පහස කියන මේ දේවල් තමා ආසන්නෙම තියෙනවා. ඒවම තමයි මේ ගේ දොර ඉදම කඩම යාන වාහනේ තනතුරු තානාන්තරේ බලතල මිල මුදල් ආභරණ ආයතන ඥාති සම්බන්ධතා ආදී මේ සියල්ලම ඒ රූප ශබ්ද ගන්ධ රස පහස කියන දේවල් තමයි එතන තියෙන්නේ. එතකොට මේ කියන දේවල් වල ආස්වාදයක් තියෙනවා. ආදීනමක් තියෙනවා, නිස්සරණයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වන ආස්වාදය කියලා කියන්නේ මේවායේ සැපක් සොම්නසක් තියෙනවා. අන්න ඒක ආස්වාදය. ආදීනමය කියලා කියන්නේ මේවා අනිත්‍යයි. මේවායි අනිත්‍ය බවක් තියෙනවා. දුක් බවක් තියෙනවා. වෙනස් වෙනස් දේවල් බවට පත් වෙන ස්වභාවයක් තියෙනවා. ඒ වගේ මේවායේ නිස්සරණයක් නිදාස් වීමක් තියෙනවා. ඒවායේ කෙරෙහි යම් චන්දරාගයක් ඇද්ද ඒ චන්දරාගයේ අත්තරීමෙන් නැතිවීමෙන් එයින් නිදහස් වීමක් තියෙනවා කියලා පෙන්වනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ පෙන්වා යම් කෙනෙක් මේ ධර්මතා තුනම, ඒ කියන්නේ මේ ලෝකේ ආස්වාදේ ආස්වාදේ විදිහටත්, ආදීනවේ ආදීන විදිහටත්, නිස්සරණේ නිස්සරණ විදිහටත් තේරුම් ගත්තොත්, අවබෝධ කරගත්තොත්, ඔහු ධර්මයට පැමිණි කෙනෙක්, ඔහු ශ්‍රාවකත්වයට පැමිණි කෙනෙක්, ඔහු ශෝක පරිදේව දුක් දුම්නස් ආදී සියල්ල දුරු කිරීම පිණිස මඟට පැමිණි කෙනෙක්. යම් කලක මේ ධර්මතා තුන මුළු මනින්ම අවබෝධ කරයිද එතකොට ශ්‍රාවකත්වය සම්පූර්ණයි ශෝක පරිදේව දුක් දුම්න සියල්ල දුර වී ගිය ඒවන් නිරුද්ධ වී ගිය යලි හට නොගන්නා ස්වභාවයටපත් වූ අකම්පිත සිතෙන් යුක්තයි ඔහු බලවතුන් අතර බලවතෙක් බිඳිය නොහැකි බලවතෙක් අභියෝග රහිත ලෝකයේ කිසි කෙනෙකුට අභියෝග කළ නොහැකි බලවතෙක් ඒ මිනිසුන් තුළයි උන් එමඳු බලවතුන් නිර්මාණය වෙන්නේ මේ පොළවේ නිර්මාණය වෙන්නේ මේ වගේ ගෙවල් වල එහෙම නැත්නම් අපි වගේ මිනිසුන් අතර තමයි ඒබඳු බලවතුන් නිර්මාණය වෙන්නේ. ඒතර බලන්න අතීතයේ මේ ලංකාවේ ඒබඳු බලවතුන් නිර්මාණය වුණා. වර්තමානයේ ඒබඳු බලවතුන් නිර්මාණය වීම පිණිසම ධර්මය තියෙනවා. ඉතින් මිනිසුන් මේ ධර්මය පිළිනො ගැනීමයි ඒබඳු බලවතුන් නිර්මාණය නොවෙන්න හේතුව. නමුත් ධර්මයේ තාම තිබෙනවා. මිනිසුන්ට පිළිගන්න පුළුවන්. තාම මේ ධර්මයේ මුළුමනින් මිනිසුන් ධර්මයෙන් ඈත් වෙලා නැහැ. ධර්මයේ හොඳින් දැනගත්තොත් මේ ධර්මය පිළිගන්නවා. ධර්මයේ පිළි නොගෙන තිබෙන්නේ ධර්මය ගැන හොඳින් නොදන්න නිසා. ධර්මය ගැන යාන්තම් දන්න නිසා අර සම්පූර්ණයෙන් බැහැර වෙලා ගිහින්නේ ඊළඟට දෙමාපියන්ගෙන් ලැබුණ ආශිර්වාදය රහතුන් රහතන් වහන්සේලා වැඩ හිටපු බිමක් ඊළඟට බුදුරජාන් වහන්සේගේ ධාතුන් වහන්සේ මහ බෝධින් වහන්සේ ඒ ආදී මහා බලසම්පන්න පූජනීය වස්තු තිබෙන පින්බිමක් දෙවියන්ගේ දේවානුභාවයේ තිබෙනවා ඒ ශ්‍රාවකෝ දෙවිවරුන්ගේ ආශිර්වාදය මේ වගේ මේ ධර්මයට පැමිණීම පිණිස ධර්මයේ මුළුමනින් අතුරුදහන් නොවී තිබීම පිණිස යම් වාසනා ගුණ තාම තියෙනවා මිනිසුන්ටත් මේ භික්ෂූන් දකින පමණින් හිත සතුට වෙන තරම් වාසනාවන්ත පුණ්‍ය කාමී පිනට බර වූ වාසනා ගුණේ මිනිසුන් තුල තියෙනවා දිනපතා හැම මොහොතෙම පිනට බර වූ සිත් තියෙන මිනිසුන් තාම ඉන්නවා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නානේ මේ නෙළුම් පකුණක් වගේ මේ ලෝකේ මිනිසුන් වාසනාවන්ත මිනිසු ඉන්නවා කියලා. ඒ තාම තියෙනවා. තාම දුර්මත මුළුමනින්ම ඇවිදින් ධර්මයේ මුළුමනින්ම සොයාගන්න බැරි ගන්නට යටපත් වෙලා නැහැ. දුර්මත කොච්චර තිබුණත් නිවැරදි ධර්මයේ තාම බබලනවා. මිනිසුන්ට හොයාගන්න ලේසියෙන් පුළුවන්. ඒ නිසා බය වෙන්න එපා. හැබැයි දැනෙන තේරෙන මිනිස්සුන් මේ ධර්ම අවබෝධයේ පස්සට දාලා හිටියොත් ඔවුන් යම් කලක පසුතැවේවි අනේ අපේ වගකීම අපි ඉටු කළේ නැහැ. ඒ නිසා ඔබ දැනෙන තේරෙන සමාජ වගකීමක් දැරිය හැකි දැරිය යුතු බුදුරජාණන් වහන්සේගේ සසුන නම් වූ අග්‍රමදේ සුරකීමට තරම් භාග්‍යයක් තියෙන සුරකී යුතුයි කියලා කල්පනා කළ යුතුය වාසනා ගුණේ තියෙන අය ඒ නිසා බුදු කෙනෙකුගේ සසුනක් සුරකින්ට ලැබීම තරම් වාසනාවක් දෙවි කෙනෙකුට හෝ මිනිහෙකුට හෝ ආයි කවදාවත් ලැබෙන්නේ බලන්න රටක් රකින්න රජෙකුට මිනිසුන් ගරු කරනවා. ජාතියක් රකින්න මිනිසෙකුට මිනිසු ගරු කරනවා. ප්‍රදේශයක් රකින්න මිනිසුන්ට මිනිසු ගරු කරනවා. දෙමාපියන් රකින්න මිනිසුන්ට මිනිසු ගරු කරනවා. අඩුම වශයෙන් මහා වෘකක් රැක්කොත් ඒත් ගරු කරනවා. නේද? අඩුම වශයෙන් අපි හිතමු තිරිසන්ගත සතුන් රකින්නවා මිනිස්සු. ඒත් ගරු කරනවා. යහපත් කියලානේ. එහෙනම් බලන්න මේ ලෝකයේ ශ්‍රේෂ්ඨ වන ශ්‍රේෂ්ඨත්වයෙන්ම ශ්‍රේෂ්ඨත්වයට පත්වන තව දෙයකට දෙවන නොවන දෙවියන් මිනිසුන් ආදී සියල්ලට අප්‍රමාණ සේවයක් වන සියලු දුකෙන් නිදහස් වීම පිණිස පවතින අප්‍රමාණ කැපකිරීමකින් බුදු කෙනෙක් මේ ලෝකයට දායාද කළ වටිනාකම නිම කරන්න බැරි සසුනක් සුළු කලකට හෝ පවත්වීම පිණිස යමෙක් අංශු මාත්‍රයක වෙහසක් ගනේද සිතුවිලි මාත්‍රයකින් සිතක් සිතයිද කයේ සුළු හෝ වෙහසකින් සසුන රකින්න හෝ උත්සාහ ගනේද ඔහු ශ්‍රේෂ්ඨයි ඔහු අග්‍රයි ඔහුට කවදාවත් දුක් විපාක උපදින්නේ අග්‍ර විපාක ලැබෙනවාමයි ඒ නිසා සමාජයේට උසස් වගකීම් දරන සමාජ වගකීම ඉහළින් දරන්න කැපවන අය විදිහට ඒ සමාජයට අග්‍රම දේවන බුදුරජාන් වහන්සේගේ සසුන රැකීම පිණිස අප කාගෙත් වල බලවත් කැමැත්තක් උනන්දුවක් අතිශය බලවත් ආදර ගෞරවයක් අප තුළ තිබිය යුතුයි. කල්පනා කරන්න බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂූන් ලෝකේ දකින්න බැරි කලක් අනාගතේ එනවා. භික්ෂුවක් දකින්න බැරි කලක් අනාගතේ එනවා. දැන් බලන්න අපට අද ලංකාවේ ශාසනය හොඳින් තිබෙනවා. අපි පාරක ගියත් කොඩියක් හරි දකින්න පුළුවන්, බෝධියක් දකින්න පුළුවන්, වෙහෙර විහාරයක්, චෛත්‍යයක් දකින්න පුළුවන්. අපි කිලෝමීටරක් යද්දී භික්ෂුවක් දකින්න පුළුවන්. එතරම් වාසනාවන්තයි මේ රට. නමුත් තේරුම් ගන්න අනාගතයේදී බෝධින් වහන්සේ තිබෙයි. ඒට ගරු කරන්නේ නැති කලක් එනවා. අනාගතයේදී භික්ෂූන් දකින්න නොලබෙන කලක් එනවා. අනාගතයේදී විහෙර විහාර චෛත්‍ය දකින්න නොලැබෙන කලක් එනවා අනාගතයේදී අපේ බුදුරජාණන් වහන්සේට සෙවන සැලසූ ඒ මහා බෝධීන් වහන්සේ බුහුමන් නොලබන දෙයක් බවට පත් වෙනවා එහෙනම් මේ ශාසනය අපේ ජීවිතයට වඩා අපි ආදරයෙන් ආරක්ෂා කළ යුතුයි ජීවිතයේ දෙවෙනි කොට සසුන සුරකී යුතුයි සසුන සුරකීමට කළ යුතු දේ එකයි එකම එක දෙයක් කිරීමෙන් පමණමයි මේ ශාසනය සුරක්ෂිත කර හැක්කේ. වෙන දහසක් දේ කළත් සසුන සුරකින්න බෑ. සසුන සුරකින්න තිබෙන එකම දේ තමයි ශ්‍රද්ධාවටපත් වීම, බුද්ධ වචනේ පිළිගැනීම, බුද්ධ වචනේ පුරුදු කිරීම, බුදුරජාණන් වහන්සේ පෙන්වූ ඒ මහා සෝය සාක්ෂාත් කිරීම. ඒ බුදුරජාණන් ශ්‍රාවකත්වයේ උපදවාගෙන බුදුරජාණන් වහන්සේට ගරු බුහුමන් දැක්වීම තමයි සසුන සුරකින්න තිබෙන එකම සහ පරම එහෙම නැත්නම් වෙනත් ක්‍රමයක් නැති එකම ක්‍රමය. වෙන අනිත් දෙයට විකල්ප තියෙනවා. අනිත් හැම දෙයකම විකල්ප ක්‍රම තියෙනවා. සසුන සුරකින්න තිබෙන එකම එක ක්‍රමයයි ශ්‍රාවකත්වයේ උපදවා ගැනීමෙන් පමණමයි. අපි ශ්‍රාවකත්වයේ උපදවා ගත්තොත් අපේ අනාගත පරපුරට ශ්‍රාවකත්වයේ උපදවා ගන්න මඟ කියත හැකි. ඒ අයට ඊළඟට අයට මඟ කියත හැකි. ඒ විදිහට මේ ශාසනය ඉස්සරහට පවත්වගෙන යන්න අපට පුළුවන්කමක් තිබෙනවා. එතකොට අපි සැබෑම යුතුයකම් ඉටු කළ සැබෑම වගකීම් ඉටු කළ සැබෑම බල සම්පන්න පුරුෂයින් විදියට මේ ලෝකෙන් නිදහස් වෙන්න පුළුවන්. එදාට අපි කම්පාවක් නැතුව මේ ලෝකයෙන් නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා. මේ ලෝකයෙන් අපි හැමෝටම චුත වෙන්න වෙනවා කියලා තේරුම් ගන්න. මේ ලෝකයෙන් අපි හැමෝටම අයින් වෙන්න වෙනවා, වෙන් වෙන්න වෙනවා. මේ ලෝකේ අතහැරලා යන්න වෙනවා. අන්න එදාට අපි කම්පා නොවෙන කනගාටු නොවෙන අය විදිහට මේ ලෝකයෙන් යන්න ඕන. අන්නේ බඳු චරිතයක්, එබඳු ජීවිතයක් උපදව ගන්න ඕන බුදුරජාන් වහන්සේගේ ධර්මයේ සිහි කරලා. ආන්ගේ සිහි කළ යුතු ධර්මයේ තමයි, ඒ පුරුදු කළ යුතු ධර්මයේ තමයි අපි ඉස්සෙල්ලා කියලා දුන්නේ මේ ලෝකයේ ආස්වාදය, ආස්වාදයේ විදිහට, ආදීනව ආදීන විදිහට, නිස්සරණේ නිස්සරණ විදිහට ඉගෙනගෙන තේරුම්ගෙන අවබෝධ කරගත යුතුයි. ඊට අදාළ ධර්මයන් අපි තව ඉගෙන ගන්න පුළුවන්. එතකොට මේ ධර්මයන් පුරුදු කරගන්න අවස්ථාවක් කොයි කාටවත් තියෙනවා. ඉතින් ආන් මේ විදිහට මේ ලෝකයේ තේරුම් ගත්තොත් අකම්පිත සිතෙන් ශ්‍රාවකීන් විදියට සාදුකාර දෙමින් ජයග්‍රහී විදියට ලෝකෙන් සමුගන්න පුළුවන්කමක් තිබෙනවා. ඒ නිසා අපි සියලු දෙනාට සෙත්පතනවා බුදුරජාණන් වහන්සේගේ සසුන සුරකින ජීවිතය දෙවෙනි කොට සසුන සුරකින ශ්‍රාවකත්වයේ පිරිස සිළු දෙනාට දුර්ලභ වූ වාග්ය උදා වේවා